මම මේ කියන යගන්තිය සෙතින් කියලා නාලව මෙහි කරන්න සූදානම් වෙන්නේ. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා මාගේ පිටරින් සිදු සියලු පමාවරදට බුද්ධ රත්නයද ධර්ම රත්නයද සංඝ රත්නයද ආර්යයන් වහන්සේලාගේ ගමෝතියන්ගේ ගුරු උතුමන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ මට සමාවනසේකවා මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමේ සියලු සත්ත්වයෝද සියලු දෙවියෝද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කාමේන ශරීරයේ නිකුල් ශරීරයේ අසුබ ශරීරයේ අසාර ශරීරයේ කාමේ ජීවිතය අනියතයි මරණ වෙනියටයි මරණ වෙනියටයි යන ඒකායන භාවනා මාර්ගයේ මාර්ග ඵලේ නිර්වාණාව බෝධය පිණිසනේ හේතුවේ